ආර්යවරුන්ට සීමාවක් නැහැ. සීමාවක් තිබුණොත් අනුසෝතගාමි. සීමාවක් නැත්තම් පටිසෝතගාමි. ඇයි මේ සීමාවක් තිබුණොත් අනුසෝතගාමි කිව්වේ? සීමාවක් තියෙන හැමතැනම එයා ඇලෙනවා ගැටෙනවා. දැන් මේක බැංකුවක්. මේක බැංකුවක්. බැංකුවේ සම්පූර්ණ සල්ලි තියෙන රුපියල් 1000යි. 100 10ක් තියෙනවා. දැන් ඒ 10න් 8ක් තියෙන උපාසක මාත්‍යාගේ නමට. උපාසක මාත්‍යා නමට දෙකයි තියෙන්නේ. 100 දෙකයි තියෙන්නේ. දැන් උපාසක මාත්‍යාගේ ඒ 8 උපාසක මාත්‍යර නමට දානවා. දැන් කීයද? 10යි. එතකොට උපාසක මාත්‍යක අනේ මේක කරදරයි මට මේක අත්හරින්න ඕන. ඒ 10 අරගෙන අර උපාසක මාත්‍යක නමට දානවා. මෙතන නම් වල වෙනස් වීමක් වුණා මිසක් බැංකුවේ 100 වෙනස් වුණාද? මේක දකින්න ඕනි පාසක මාත මේ ලෝකේ කිසිම දෙයක් වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ අර තිබිච්ච ටික වෙනස් වෙනවා එදා මේ අක්කරදාවේ උපාසක මාත්‍යාගේ මේ උපාසක මාත්‍යා ගත්තාම මේ උපාසක මාත්‍යාගේ මේ ඉඩම් මාරු වෙනවා බඩු මුට්ටු මාරු වෙනවා. එකම මුදල එකම ප්‍රමාණය අතින් අතට අතින් අතට යනවා. අපි හිතනවා මේක මගේ කියලා නෑ. මේක අද අපි ළඟ තියෙනවා. ඒක තවත් කෙනෙක් ළඟ තියෙයි. කුසල් තියෙන තාක්කල් ඒවා රැස් වෙනවා. කුසල් ඉවර වෙනකොට ඒ කුසල් තියෙන කට්ටිය ළඟට මේක අතමාරු වෙනවා. කුසල් අකුසල් වල තීන්දුව නිසා ඒ විශ්ව න්‍යාය ධර්මයට අනුව සැප සම්පත් අඩු වැඩි වීම සිද්ධ වෙනවා. අද මට කුසල් තියෙනවා. ඒ නිසා මේවා ලැබිලා තියෙනවා. කුසලේ මම භුක්ති විඳලා ඉවරුණා. මේ ඒවා ඉවර වෙනවා. අපි ආල නැද්ද විමානවත්තු වල? දෙවිවරුන්ගේ විමාන නැති වෙනවා. තේජස් අඩු වෙනවා. ඒගොල්ලන්ගේ තියෙන ඒ ඒ කියන මය සාක්‍ය භාවය අල්පේ සාක්‍ය වෙනවා. චුත වෙනවා. මේ කතන්දර උනේ ඇයි? පින් ඉවර වෙච්ච නිසා. කුසල් ඉවර වෙච්ච නිසා. ඒවා ඒගොල්ලෝ භුක්ති විඳ නිසා. එහෙනම් අපිට අද රසායන පඩියක් අම්මනේ. ඒ පඩියෙන් අපි භුක්ති විඳින්න භුක්ති විඳින්න ඒ කුසල ඉවර වෙනවා. ඒ හැම කුසලයක්ම අපි පරිශීලනය කරන්න කරන්න පාවිච්චි කරන්න කරන්න ඒ කුසලයේ ධාරිතාව අඩු වෙන්න අඩු වෙන්න ඒවායිම වෙනවා. අපි රැස් කරනවා නෙමෙයි. අපේ කුසලයට මේක අපි ළඟ තියෙනවා. අපිට මේක ගෙනියන්න බෑ. කුසලයේ ඉවර වෙනකොට මේක කොහොමද ඉවර වෙනවා? තවත් කෙනෙකුට මේක අන්සතු වෙනවාමයි. මේක ලෝකේ කාටවත් නවත්තන්න බෑ. අපි අපේ කරගත්තාම තමයි මේ ප්‍රශ්නේ අපිට මේ බලපාන්නේ. දැන් අක්කර 25000ක් පෘථිවියේ තියෙනවා. දැන් ඉඩම් එක බිඳුවක්වත් මිනිස්සෙකුට නෑ. ඒ මනුස්සයා කොච්චර නිදාසෙ ඉන්නවද? හැබැයි ඉඩම් අයිතිකාරයා කොච්චර මානසික දුක් විඳිනවද? හැබැයි ආ දුක් විඳින්නේ පොළ කෑල්ලකට සාපේක්ෂව නෙමෙයිද? ඔප්පුවක් තියෙනවා. සින්නකර ඔප්පුවගේ ඔප්පුවේ තියෙන අර කොළ කෑල්ල නිසා මේ මනුස්සයා දුක් විඳින්නේ. මගේ ඉඩම මගේ මායිම මෙතන සත් වෙන්න බෑ ඌර වෙන්න බෑ මේකේ මේ මායිම වෙනස් වෙන්න බෑ කණු ගාගෙන ඒ වැට බැඳගෙන ඒවා නිසා විතරම රෑගෙන සුද්ධ කරගෙන දුක් විඳිනවා අර කොළ කෑල්ල නිසා මේ හැමතැනම පොදු දෙයක් තියෙනේ පාසක මාත්‍ය දැන් වාතය අපිට වෙන් කරන්න පුළුවන් මේක මගේ වාතය මේ ප්‍රමාණය උලන් කාටවත් ගන්න බෑ එහෙම වෙන් කරන්න පුළුවන් වතුර වෙන් කරන්න බෑ ඉරේලිය වෙන් කරන්න බෑ අර ඉඩමට නීතියක් හදලා තියෙන නිසා දැන් ඒක වෙන් කරගෙන අපි ඉන්නවා. ඒකත් අර උලඟ වාගේ වතුර වාගේ එහෙම තිබුණාම ඒකත් වෙන් කරන්න බෑ. ආර්ය ශ්‍රාවකයා නිතරම දකින්නේ සීමා සහිත නෙමෙයි. සීමා රහිතව දකින්න ඕනේ. සීමා සහිතව දකින්න එයා දකින්නේ මේ පැවත්ම. අනුසෝතගාමිත්වයක් එයා දකින්නේ. සීමා රහිතව දකින්න එයා. මේ ලෝකේ ඉන්නේ ඔක්කොම අපේ ඥාතියෝ, දෙමව්පියෝ. පෙර සංසාරේ. කහගේ ළඟ තිබුණාත් මොකද? මට ප්‍රාඩෝ එකක් නැහැ. උපාසක මාත්‍යට තියෙනවා. පෙර සංසාරේ මගේ දෙමව්පිය ඥාතිය සහෝදරය දරුවේ අපේ එකක් ඒක. අපේ එකක්. ඒක ඉරිසියා කරන්න ඉරිසියා කරන්න අවශ්‍ය නැහැ. අම්මේ තාත්තේ නොවෙච්ච කෙනෙක් නැත්තම් අපේ දෙමව්පිය ළඟ ඒක තියෙන්නේ. හැබැයි අද අපි ඒගොල්ලෝ හඳුරන්නේ නමුත් ඔක්කොම අපේ පවුල. මුළු පෘථිවියේ ඉන්න සියලුම සත්වය එකම පවුලක් වශයෙන් අපි කවදාද හිතන්නේ? ඒතර අපි ළඟනේ ඔක්කොම තියෙන්නේ. රජකම් කරන්නේ අපේ කට්ටියක්. අර මහා විශාල අක්කර ගාන කිමික ඒත් අපේ කට්ටියක්. ඉරිසියා කරන්න ඉරිසියාව කැදෙන්නේ හේතුවක් නෑ. ඒගොල්ල අපේ නෙමෙයි. අපේ කට්ටිය මෙන්න මේ කට්ටිය. 20 දෙනෙක් ඉන්න අපේ ඥාතියෝ ඒ කට්ටිය අපේ. දැන් අපිට ඉරිසියාව කැදෙනවා. අර වත්කම් තියෙන කට්ටියට පොසත් කට්ටියට සාපේක්ෂව අපි ගැටෙනවා. ආර්යවරුන්ට සීමාවක් නැහැ. සීමාවක් තිබුණොත් අනුසෝතගාමි. සීමාවක් නැත්තම් පටිසෝතගාමි. ඇයි මේ සීමාවක් තිබුණ තනසෝතගාමි කිව්වේ? සීමාවක් තියෙන හැමතැනම එයා ඇලෙනවා ගැටෙනවා. සීමාවක් නැත්තේ පුද්ගලයෙක් නැත්තම් විතරයි. පුද්ගලයෙක් ඉන්න තැන සීමාවක් තියෙනවා. පුද්ගලයෙක් නැති තැන සීමාවක් නැහැ. ඒ නිසා සීමා රහිතයි. එයා පටිසෝතගාමි. අල්ලගන්නද අමාරු අත්හරින්නද අමාරු. මේ ලෝකේ අල්ලගන්න එක හරි අමාරු උපාසක මාත්‍ය. අනුසෝතගාමිත් හරි අමාරුයි. කසාද බඳින එක අමාරු, රාගය නඩත්තු කරන එක අමාරු, පලි ගන්න එක අමාරු. එකතු කරන එක අමාරු, ඒවා නඩත්තු කරන එක අමාරුයි. ඒවා මගේ නෙමෙයි කැමති කෙනෙක් කැමති එකක් අරගෙන යන්න එක නිදාස් වෙන එක අත්තරින හරි ලේසි විනාඩි දෙකෙන් තුනෙන් කරන්න පුළුවන්. අද ලෝකේ හැමෝටම ලේසි දේ අමාරු වෙලා, අමාරු දේ ලේසි වෙලා. අරක බැට කාගෙන අවුරුදු 55 වෙනක රස්සාව කරගෙන අරක නඩත්තු කරනවා. නිදාස් වෙන්න කිව්වා මේක කරන්න. නිදාස් වෙන්න බෑ යාට. පලි ගන්න අවුරුදු 25ක් විතර පුල පුලා ඉඳගෙන හැම මොහොතෙම හැම අවස්ථාවෙම පලි ගන්නවා. සමාවක් දීලා එයාව අතාරින්න ඒක කරන්නේ වෛරය නඩත්තු කරන එක මිනිසුන්ට අමාරුයි. හැබැයි ඒක අමාරුවෙන් හරි කරනවා. අවුරුදු ගණන් කරනවා. සමාව දීලා අත්හරින එක කරන්නේ මිනිස්සු. මේ ලෝකේ සරලම ක්‍රමය තමයි නිවන් මාර්ගය. ලේසිම ක්‍රමය නිවන් මාර්ගයයි. ඔක්කොම අත්හැරලා නිදාස් වෙන්න තියෙන්නේ. පැවැත්ම හැමදේම නඩත්තු කරන්න, එකතු කරන්න, පවත්වාගෙන යන්න තියෙන එක අමාරුයි. හැබැයි අමාරුවට උරු වෙලා මිනිස්සු සංසාරේ වැඩිපුරම කරපු දේලු වැඩිපුරම පුළුවන්. වැඩිපුරම ඒන්කොටම කෙනාට මේ පොද වචනකට ඉන්න බෑ. අඟ දඟලනවා. එයා ගැස් දුවන්නෙම මේ බත් මුට්ටියට නෙමෙයි. උදල්ලා තියන්නේ කොයිද කියලායි. අර වතුර දකින්නකට ඉන්න බෑ යාට. ඇයි සංසාරේ වැඩිපුරම පුරුදු කරලා තියෙන එකනේ. ඒන්කොටන එක. සංසාරේ වැඩිපුරම රාගේ පුරුදු කරලා තිබුණොත් හැමතිස්සෙම මිනිස්සුලා දකින්නකොට රාගේ පේන්නේ. නැගිටිනකොට වාඩි වෙනකොට ඇඳුම් වෙනස් වෙන තැන් හොඳට බලනවා. වැඩිපුරම සංසාරේ රාගේ පුරුදු කරලා තියෙන්නේ. වැඩිපුරම වෛරය පුරුදු කරපු කෙනාට තේ ටිකක් දෙන්න ඒත් තරහා එනවා. ඇයි මේ මනස තියාන්නේ? ඒකට වැඩිපුර හදලා විසි කරන්න බැරි නිසා මට පොවන්න හදන. ඒකටත් වෛරය පානවා. මේ මනස ටික හැෙන්නේ අර තරහෙන් ඒක ඇන්නේ. ඇත්තටම මේ මනුස්සයා වෙන්නේ මේ තේ ටිකක් හදන්නේ. හැබැයි යට හිතනවා හදලා බීලා විසි කරන්න බැරි නිසා මට වක් කරන්න හදන්නේ මගේ කටට. ඒක තරහෙන් ආන්නේ. බත් ටිකක් අමුද? ඇයි බත් වැඩිද? බලන්න යාන උත්තරේ. ඒ කියන්නේ මේ බත් වැඩිද කියලානේ තරහය. ඒ ඇයෙනකොට යට තරාවක් ඇයෙන්නේ. වැඩිපුර द्वේෂය පුරුදු කරලා සංසාරේ. මිනිස්සු වැඩිපුරම ආර්ය පැත්ත පුරුදු කෙරුවොත් හැමදාම හැයෙනකොට ඒක කමටාන. හැමදාම කමටාන. බට්ටිය කමද? ඊට සංසාරේ ගත්තුවා මේ දෙන්න හදන්නේ. ණය ගෙවන්න හදන්නේ. මම ණයකාරයෙක්. මම ණය ගණ්ඩාල්. දෙන්න බත් ටිකක්. එයා ඒක ආර්ය දර්ශනෙන් දකිනවා. සම්මාවෙන් දකිනවා. ඒක නිවීමේ පණිවිඩයක් ලෙස දකිනවා. අපි සංසාරයේ අනන්ත ප්‍රමාණ මාර්ගේ වඩන්නේ නැතුව පැවැත්මට වැඩ කරපු නිසා කෙලෙස් එක ජීවත් වෙච්ච නිසා අද මේ පැවැත්මට ඉපදිලා අපි පැවැත්මට උරු වෙලා වැඩිපුරම කරලා තිනෝවා පංචකාම පිනවන එක පංචකාම වඩන එක ඒ නිසා ඒක හරි ලේසි අපට. ඒකනේ කරලා තින්නේ හරි ලේසි. දැන් අපි ලේසි දේ අමාරු කරලා අමාරු දේ ලේසි කරන්න ඕනේ. මැරෙන්නේ නැහැ කියලා විශ්වාස නම්, ලෙඩ වෙන්නේ නැහැ කියලා විශ්වාස නම්, වයසට යන්නේ නැහැ කියලා විශ්වාස නම්, පංචකාම ලෝකේ බැබළුණට කමක් නැහැ. ඒ කාන්ත වශයෙන්ම කවදාරි මැරෙනවා නම් එකතු කරලා වැඩක් නැහැ. තියලා යන්න වෙනවා. තියෙන දේෙන් සැනසෙන්න ඕනේ. ලෙඩ වෙනවා නම් තවත් කෙනෙකුට කරදරින් සා නොකර ඉන්න ඕනේ. වයසට යනවනම් ඉක්මනට තරුණ කාලේ තියෙද්දී මිනිසක් භවයට වැඩ කරගන්න ඕන. නැත්තම් අන්තිම කාලේ වාඩි වෙලා කනගාටු වෙන්න තමයි වෙන්නේ. දුකට හේතුවක් ඒක. අනවශ්‍ය දේවල් හැමදේම කළා. අවශ්‍ය දේවල් එකක්වත් කළේ නැහැ. දරුවන්ට ඥාතීන්ට දෙමව්පියන්ට යුතුයකම් 500ක් විතර කළා. එක කෙලෙසයක් නිරෝධ කළේ නැහැ. එක අඩුවක් අදාගත්තේ නැහැ. මරණ මොහොත ඇත්තටම මරණය නෙමෙයි දුක. එයාගේ දුර්වලකම එයාට ඊට වඩා දුකයි. අද ගොඩාක් මිනිස්සු මැරෙන මොහොතේ හඬන්නේ, බැලපෙන්නේ, ඇස්වල කඳුළු වැටෙන්නේ මේ මැරෙන්න බයට නෙමෙයි. එතකොට තමයි ඒගොල්ලන්ට ගොඩක් දේවල් තේරෙන්නේ කියන්න බෑ. මේ මේ අනිත්‍ය දේවල්ද මම ඔක්කොම කරලා තියෙන්නේ. දැන් ඉඩම් අපරාධෙම මෙච්චර කල මායින් අඩත්තු කළා. තියලා යනවනේ. මේක මන්ට එදා තේරුන්නේ නෑනේ. මෙච්චර කාලයක් හම්බ කරලා කිසිම දෙයක් කළේ නැහැ. පෙන්ෂන් එකක් පොතේ දැම්මා, ෆන්ඩ් එකක් පොතේ දැම්මා, අර ආදායන තොක්කම එකතු කරලා බැංකු 3-4ක account මෙච්චර සල්ලි, මෙච්චර පොලි හම්බ වෙනවා. ඔක්කොම තියලා යනවනේ. දැන් මැරුණාම මොකවත් නැහනේ. අපරාධයි මම මේවා මේ ආයෝජනය කළේ නැත්තේ. මිනිසත් භාවයට වැඩක් කරගත්තේ, පිනක් දාමක් කරගත්තේ නැහැ. කිසිම යාපතක් කරග මේ ඔක්කොම එකතු කළා මම ඇයි පොඩි බඳලා තියාගෙන හිටියේ. ඒව අන්තිම මොහොතේ තේරෙන්නේ. අන්තිම මොහොතේ තේරෙන නිසා යට ගන්න පියවරක් නැහැ. හැමදේම අත්හරින්න අවශ්‍යත් නෑ. හැමදේම අල්ලා ගන්නත් අවශ්‍ය නෑ. නිවෙනවා නම් ඒ නිවෙන ටික අල්ලා ගන්න. කැළඹෙනවා නම් කැළඹෙන ටික අත්හරින්න. ඔච්චරයි ධර්මය. හැමදේම අත්හරින්න කියන එකත් වැරදි. හැමදේම අල්ලා ගන්න කියන එකත් වැරදි. මම මේ පාත්‍රය අල්ලාගත්ත නිසා මම නිවෙනවා. ඒ නිසා මම ඒක අල්ලා ගන්නවා. මේක අල්ලාගත්තොත් කෝප්පේ මං කැළඹෙනවා. ඇයි ඒක නඩත්තු කරන්න බෑ ඒක. වැටුනොත් කැඩෙනවනේ. ඒ නිසා මම ඒක අල්ලා ගන්නෑ. නිවෙන දේවල් අල්ල ගන්න. ඉපදෙන දේවල් අත්හරින්න. මාර්ගයේ තියෙන එතන. රස්සාවක් කරනකොට ලාභයක් නැතුව කරන්න බෑනේ. ලාභයක් නැතුව කරන රස්සාවක ලෝකේ නෑනේ. අනේ පිටිසිට මට ලාභ ලැබුවා. නිවෙන විදියට කරන්න. යහපත් ලෙස සම්බ කරන්න. ලද දෙයින් සැනසෙන්න, සෑයීමටපත් වෙන්න. ලෝකේ පළවෙනි කෝටිපත කෝසතා වෙනවා නෙමෙයි අපේ අරමුණ විය යුත්තේ. ලද දෙයින් සෑයීමටපත් වීම. ඒකයි අරමුණ විය යුත්තේ. මිනිස් සිතක් පුතුජන සිතක් ලෝකේ කවදාවත් සනසන්න බෑ. රාගය සනසන්න පුළුවන්ද? වෛරය සනසන්න පුළුවන්ද? ලෝභය සනසන්න පුළුවන්ද? කිසිම දෙයකින් සිතක් සනසන්න බෑ. ඒ නිසා ලද දෙයින් සනසෙන්න එයා පුරුදු වෙනවා නම්, දක්ෂ වෙනවා නම් එයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. ගෙදරට රුපියල් 1000ක් දීලා බලන දවසට සතිය දෙකක්. ඊට පස්සේ රුපියල් 1500ක් දීලා බලන්න. සතිය දෙකක්. නැවත 1000 දීලා බලන රවණවා. 500ක් අඩුයි. නැවත රුපියල් 3000ක් දීලා බලන්න. 1500ට රවණවා. කොච්චර දුන්නත්, කොච්චර ලැබුණත් සැනසෙන්නේ නැහැ මිනිස්සු. සෑයීමටපත් වෙන්නේ නැහැ. ලෝකේ පළවෙනි කෝටිපතයා. දැන් හැමදේම වහලා නිකන් ඉන්න පුළුවන්. නේ? තවත් අම්බ කරන. තවත් අලුත් අලුත් දේවල් කරන. තවත් ආයෝජන කරන. මුළු මාපොළොවටම සල්ලි එකතු කරුවත් මිනිස්සු සැනසෙන්නේ නැහැ. මේ යථාර්ථය අපි දැනගත්තාම අපිට මිනිසත් භවයේ තුල ජීවත් වෙන්න අවශ්‍ය ටික තිබුණා නැති. කාලා බීලා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය ටික තිබුණා නැති. අනිත් අයගේ යාපත පිණිස රස්සාව කරන්න. ධර්මයට ගැළපෙන විදිහට යාපත් සම්ම කරන්න. Tamanට අවශ්‍ය දේ ඒ ටික තියාගෙන ඉතුරු ටික අනිත් අයට බෙදන්න. සේවකයන්ට යුතුයකම් කරන්න, වගකීම් කරන්න, එයාගේ සැප දුක් බලන්න. ඒ කට්ටියත් බෝධිසත්වරු තුන්තරා බෝධියකින් කවදාරි නිවන් දකිනවා. මොනම අඩුපාඩුව තිබුණත් ඒ අඩුපාඩුව එලා දකින්න එපා. ඒ කට්ටිය කවදාරි ඒක හදාගනි. මේ ලෝකේ කවුරු හරි මිනිස්සෙක් සතෙක් නිවන් දකිනවා නම් තුන්තරා බෝධියකට එකකට එන්න ඕනේ යා. ඒතකොට මේ ඔක්කොම බෝධිසත්වරුනේ. හැබැයි දුර්වලයි. මේ බෝධිසත්වරු හරි දුර්වල බෝධිසත්වරු. තාම පාරමී හරියට පිරීලා නැහැ. හරියට පාරමී පටන් අරන්නේ නැහැ. කවදාරි ඒගොල්ලෝ ඒක තේරුම් ගනි. කවදාරි ඒක වඩයි. හැබැයි බෝධිසත්වරන්ට අපි පාර දෙන්නේ එලා දකින්නේ. අනේ මේ බෝධිසත්වයට द्वේෂය වැඩි. අනේ මේ බෝධිසත්වයා වහාම කිපෙනවා. මේ බෝධිසත්වයා රාගය වැඩි. මේ බෝධිසත්වයාට ලෝභය වැඩි. ඕම දැකලා නිකා ඉන්නවා. ඒවා හදන්න යන්න, හෙලා දකින්න, පිටුපාන්න, පලිගන්න. ඒතර තමයි අපට වැරදෙන. අපි දුර්වල බෝධිසත්වෙක් වෙනා එතකොට. අපිත් පතාගෙන යනවනේ. රාත් වෙලා පිරිනිවන් පාන්න. දැන් අපිත් ලොකු දුර්වලකමක් නේ. අපේ මාර්ගෙම යන තවත් කෙනෙක් එලා දකින්නවන්නේ අපි. අන්‍යාගමිකයෝ කියලා කවුරුත් නැහැ ලෝකේ. මේ සම්බුද්ධ ශාසනේ, ගෞතම බුද්ධ ශාසනේ මේ පෘථිවිය තුල යම් කිසි කෙනෙක් කොතන හරි ඉපදෙනවනේ ඒ ඔක්කොම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් තමයි. ඒ අන්‍යාගමිකයෙක් වෙන්න නම් මේ බුද්ධ ශාසනේ නැති වෙන තලයකකින් ඉපදෙන්න ඕනේ. එතකොට අපි කියන අන්‍යාගමිකය පිටසක්වල කෙනෙක් කියලා. මේ පෘථිවියේ 204ක් තියෙන රටවල්. ඒ 204 තුල කොතන ඉපදුනත්, කොයි කන්දේ ඉපදුනත්, මූද මැද ඉපදුනත් එයා මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකෙක් තමයි. බුදුහාඳුරු පිළිගත්තේ නැති නිසා එයා ටිකක් දුරස් වෙලා ඉන්නවා. පිළිගත්තොත් එයාත් ශාසනයේ දායකයෙක්. අපි එහෙම දකින්න ඕනේ. අපි මිනිස්සු එලා දකින්නකොට පිටුපානකොට අපි දන්නේ මොනවද අපේ සිත දුස්සිය වෙනවා. බුදුහාඳුරු කවදාවත් මේ කට්ටිය අපේ කට්ටිය අර කට්ටිය පිට කට්ටිය කියලා දැක්කේ නැහැ. එහෙම දකින්න බෑ මාර්ගය වඩන කෙනෙකුට. සියලු සත්වය නිවන සැනසෙන්න